තස්ස දුක්ඛා පටිපදා දන්ධා විඥා දුක්ඛා පටිපදා කිප්පා විඥා සුඛා පටිපදා දන්ධා විඥා සුඛා පටිපදා කිප්පා විඥා ඉමා කෝ භික්ඛවේ චතස්සෝ පටිපදාති සද්ධාවන්ත පිනතුනි අද පිනතුන්ට ධර්ම දේශනා කරන්නට අපි මාතෘකා කළේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට අයත් වෙන දෙවැනි පටිපදා සූත්‍රයේහි ඇතුළත් වෙන සූත්‍ර පාඨයක්. බුදුරජාණන් වහන්සේ හිදී දේශනා කරනවා චතස්සෝ ීමා භික්ඛවේ පටිපදා මහණෙනි ප්‍රතිපදාවන් හතරක් මේ ලෝකේ තියෙනවා දුක්ඛා පටිපදා දන්ධා විඥා දුක්ඛා පටිපදා කිප්පා විඥා සුඛාපටිපදා දන්දා විඥා සුඛාපටිපදා කිප්පා විඥා කියලා ප්‍රතිපදාවන් හතරක් තියෙනවා. ප්‍රතිපදාවයි කියලා කියන්නේ මේ සාසනික විවාහාරයේදී අපි හඳුන්වනවා නිර්වාණගාමිනී ප්‍රතිපදාව. යම්කිසි තැනකට පැමිණෙන්නට යම්කිසි ප්‍රතිඵලයක් ලබන්නට උපකාර වෙන වැඩපිළිවෙලට තමයි ප්‍රතිපදාවයි කියලා කියන්නේ. විමුක්තිය සඳහා, නිර්වාණාභෝධය සඳහා, කෙලෙස් ප්‍රහාණය සඳහා උපකාර වෙන ප්‍රතිපදාව හඳුන්වනවා නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව එහෙම නැත්නම් ධර්මානුධර්ම ප්‍රතිපදාව හැටියට. මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව බෞද්ධ වූ හැම කෙනෙක්ම සම්පාදනය කළත් ඒ එක් එක්කෙනා අතර අපට විවිධ වෙනස්කම් පෙනෙන්නට තියෙනවා. ඇතම් කෙනෙක් ඊටාම සතුටින් සොම්නසෙන් ප්‍රියමනාපව මේ ප්‍රතිපත්තියෙහි නිරත තව සමහර කෙනෙක් බොහෝම දුකසේ බොහෝම කක්ක විදිහට බොහෝම වේදනාකාරී විදිහට බොහෝම පීඩාකාරී විදිහට මේ ප්‍රතිපදාවෙහි යෙදෙන බව පෙනේ. ඒ වගේම තව සමහර කෙනෙක් බොහොම ඉක්මනට මේ මාර්ගය තුල නිර්වාණ අවබෝධය වෙත පිය නගන බව අපට පෙනේ. ඒ වගේම තව සමහර කෙනෙක් සසරේ දීර්ඝ කාලයක් වෙහෙසිලා මහන්සි වෙලා නිවන් අවබෝධ කරගන්නා බව පෙනේ. මෙන්න මේ කරුණු හතර පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ ප්‍රතිපත්තිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ කියන්නේ එකම මාර්ගය, එකම වැඩපිළිවෙල, එකම ධර්මතාව ටික තමයි සම්පාදනය කරන්නට තියෙන්නේ. නමුත් ඒ ඒ පුද්ගලයා ඒ ධර්ම සම්පාදනය සඳහා ක්‍රියාත්මක වෙන ආකාරය හුරු පුරුදු ඇබ්බැහි ඔවුන්ගේ ගති ලක්ෂණ මත ඒ ඒ පුද්ගලයාගේ ප්‍රතිපත්තියේ ප්‍රකට වෙන ස්වභාවය වෙනස් අන්න ඒ වෙනස තමයි බුදුරජාණන් වහන්සේ මෙහිදී දක්වන්නේ චපස්සෝ ීමා භික්ඛවේ පටිපදා මහණෙනි මේ ලෝකයේ මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය එහෙම නැත්නම් මේ නිර්වාණගාමිනී ප්‍රතිපත්තිය කොටස් හතරකට බෙදා එහෙම නැත්නම් ස්වභාවයන් හතරකින් පැහැදිලි කොට දක්වන්නට පුළුවන්. කොටස් කරනවා කියනකටත් වඩා වැදගත් එහිම පවතින ස්වභාවයන් හතරක්. මොනවද මේ දුක්ඛා පටිපදා කිප්පාබි දන්දාදිඥා. ඇතැම් කෙනෙකුගේ ප්‍රතිපදාව ඊටාම කටුකයි බොහෝම දුකසේ තමයි එයයි ප්‍රතිපත්ති පුරන්නේ. ඒ වගේම බොහෝ කාලයක් ගත වෙනවා අවබෝධය ලබන්න. ඉතා කටුක විදිහට ප්‍රතිපත්තිය සම්පාදනය කරනවා දීර්ඝ කාලයක් ගත වෙනවා ධර්ම අවබෝධය ලබන්නට. තව දෙවැනි ප්‍රතිපදාව තමයි දෙවැනි ක්‍රමය තමයි ඉතාම කටුක විදිහට ප්‍රතිපත්ති පුරනවා. හැබැයි ඉතා ඉක්මනින් අවබෝධය ලබනවා. වැඩි කාලයක් දුක් විඳින්න තෝරන නැහැ. තුන්වෙනි ක්‍රමය තමයි ඊතාව සුවසේ ප්‍රතිපත්ති පුරනවා. කටුක බවක් දුකක් වේදනාවක් අපහසුයක් නැහැ. ඊටාම සුවසේ ප්‍රතිපත්ති කරනවා. හැබැයි අවබෝධය ලබන්නට බොහෝ කාලයක් ගත වෙනවා. හතරවෙනි ක්‍රමය තමයි ඊටාම සුවසේ ප්‍රතිපත්ති කරනවා ඒ වගේම වහාම ධර්ම අවබෝධය කරනවා මෙන්න මේ විදිහට ලෝකයේ ගිහි පැවිදි බොහෝ දෙනා පුරණ මේ නිර්වාණ ගාමිනී ප්‍රතිපත්තිය සතර ආකාරයකින් පතහාගතයන් වහන්සේ මේ සූත්‍රයේදී දක්වනවා මේ ဒုတိ ය පටිපදා සූත්‍රයේදී තථාගතයන් වහන්සේ ඉන්න අතුරු පැහැදිලි කරනවා මොකක් නිසාද ඒ ප්‍රතිපදා විවිධත්වය ඇති වෙන්නේ දැන් හැම කෙනාටම එකම කරුණු ටිකනේ සම්පාදනය කරන්න තියෙන්නේ එකම ගමනක් තමයි යන්න තියෙන්නේ අපි හිතමු හැම දිනාටම Taman ඉන්න තැන ඉඳලා ශ්‍රී පාදස්ථානයටයි යන්න ඕනකම තියෙන්නේ දැන් ශ්‍රීපාදස්ථානයට යනවයි කියන එක ඇතම් කෙනෙක් ඉතා දුකසේ යනවා හැබැයි ඉක්මනට යනවා. ඇතම් කෙනෙක් බොහොම දුකසේ යනවා බොහෝ කාලයක් ගත ඇතම් කෙනෙක් සුවසේ යනවා බොහෝ කාලයක් ගත වෙනවා. තව කෙනෙක් සුවසේ යනවා ඉක්මනින්ම යනවා. එතකොට එකම තැනටයි යන්නේ කොහොමද මේ වෙනස ඇති වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඊළඟට පැහැදිලි කරා. තථාගතයන් වහන්සේ මෙහිදී දක්වනවා මේ දුක්ඛ ප්‍රතිපදා දන්දා විඥා. ඒ කාරණේ පළමුවෙන් පැහැදිලි කරනවා දුකසේ ප්‍රතිපත්ති පුරනෝ ඒ වගේම බොහෝ කාලයක් ගත වෙනවා මේ ධම අවබෝධ කරන්නට විමුක්තිය සාක්ෂාත් කරන්නට කෙලස් ප්‍රහාණය කරන්නට බොහෝ කලක් ගත වෙනවා. ඇයිද එහෙම වෙන්නේ? මොකක්ද ඒකට හේතුව? හේතුව තමයි තථාගතයන් වහන්සේ දක්වනවා ඇතම් පුද්ගලයෝ මේ සමාජයේ ඉන්නවා ඒ අයගේ මනස බොහෝම සංවේදී. බොහොම ඉක්මනින් මනෝ ආවේගයන් අවදි වෙනවා. රාගය, ද්වේෂය, මෝහය බොහොම ඉක්මනට මතුවලා එනවා. ඇතැම් අය රාගයෙන් බොහොම තියුණුයි. බොහොම ඉක්මනට රාගය මතු කරගන්නවා. ඇතැම් කෙනෙක් ද්වේෂය බොහොම තියුණුයි. ඉක්මනට ද්වේෂය මතුවෙනවා. ඇතැම් කෙනෙකුගේ මෝහය බොහොම තියුණුයි. බොහොම සුළු කාරණේනොත් මුලාවට කැළඹීමටපත් වෙනවා. රාගයෙන් යම් කිසි කෙනෙක් උත්සන්න නම්, ද්වේෂයෙන් යම් කිසි කෙනෙක් උත්සන්න නම්, මෝහයෙන් යම් කිසි කෙනෙක් උත්සන්න නම්, ඒ රාග, ද්වේෂ, මෝහ ආදී උත්සන්න භාවය නිසා ඒ තනත්තාගේ මනස නිරන්තරයෙන් කැළඹෙනවා. බාහිර ලෝකයේ පැමිණෙන පැමිණෙන අරමුණු හමුවේ නිරන්තරයෙන්ම වෙහෙසටපත් වෙනවා. පීඩාවටපත් වෙනවා. කලම්බණයටපත් වෙනවා. අසහනයටපත් වෙනවා. ඒවා සම්පාදනය කරන්නට ගිහිල්ලත් ඒ තැනත්තා වෙහෙසටපත් වෙනවා. හැබැයි දැන් මේ අපි කතා කරන්නේ විමුක්තිය සඳහා යන ප්‍රතිපත්ති වඩන පුද්ගලයා ගැනනේ. ඒ පුද්ගලයා මේ රාග ద్వේෂ මෝහ තියුණුනා කියලා ඔහු ප්‍රතිපදාව අතහරින්නේ නැහැ. ප්‍රතිපදාව අතහැරියොත් අපිට ප්‍රතිපදාවක් ගැන කතා කරන්න දෙයක් නැහැනේ. මෙතනත්තා කොහොම හරි මේ ප්‍රතිපත්තිය සම්පාදනය කරමින් යන්නට උත්සාහ කරනවා. නමුත් අර අධික රාගී ස්වභාවය නිසා නිරන්තරයෙන් මනස කැළඹෙනවා. ඔහුට චිත්ත සංහිඳියාවක් ඇති වෙන්නේ නැහැ. එයින්ම වෙහෙසටපත් වෙනවා. එයින්ම පීඩාවටපත් වෙනවා. ඒ වගේම දේශ අධික භාවය නිසා නිරන්තරයෙන් අන් අය සමග ගැටෙමින් හැපෙමින් දිවා රාත්‍රී නිදි නැතුව මනස වෙහෙසටපත් කරගන්නවා. මුලාව නිසා අන් අය කියන කියන දේවල් පිළිබඳව මුලාවටපත් වෙලා කලබිලා වික්ෂිප්ත වෙලා කටයුතු කරනවා. මෙහෙම රාග ద్వේෂ මෝහාදී උත්සන්න වෙනවා වගේම ඒතනත්තාගේ තව එක්තරා අඩුවක් තියෙනවා සද්ධාව වීර්ය සතිය සමාධිය ප්‍රඥාව කියන මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම මේවා බොහෝම ලාමක වශයෙන් මෘදු වශයෙන් එහෙම නැත්නම් ඒවයි තරම් තියුණු විදිහට වැඩිලා නැහැ. රාග දේශ මොහාදී බරපතල විදිහට උත්සන්න වෙලා තියෙනවා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම බොහෝම ලාමක විදිහට අඩු මට්ටමින් තමයි වැඩිලා තියෙන්නේ. හැබැයි මේ තනත්තා අතහරින්නේ නැහැ සද්ධාව පෙරට කරගෙන ප්‍රඥාව සඳහා ප්‍රතිපත්ති පුරනවා. ඒ ප්‍රතිපත්තියෙන් ගිලිහෙන්නේ නැහැ. ගිලිහුන් නැති වුණාට ඔහුට බොහෝ කාලයක් ගත වෙනවා අර ඉන්ද්‍රිය ධර්ම නොදු නිසා ඒවා දුබල නිසා ඒවා තීව්‍ර කරගන්න ඒවා වැඩි දියුණු කරගන්න ඔහුට බොහෝ කාලයක් ගත වෙනවා. ඇයි කාලය ගත වෙන්නේ? මේ රාග ద్వේෂ මෝහ ආදී උත්සන්න නිසා ඒකෙන් නිරන්තරයෙන් මනස කැළඹෙනවා වෙහෙසටපත් වෙනවා ඔහුට බෑ මේ වටහා ගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාරණේ නිසා ඒ පුද්ගලයාගේ ප්‍රතිපත්තිය අතිශයින් කටුක වෙනවා ඒ වගේම දීර්ඝ කාලයක් ගත වෙනවා ඒ තැනට ධර්ම අවබෝධය ලබා මෙහෙම අය බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ ඉඳලා තියෙනවා අද සමාජයේ අපට එහෙම අය ප්‍රකට වෙනවා ඒ අය සම්පූර්ණයෙන්ම ප්‍රතිපත්ති මාර්ගයෙන් බැහැර වෙලා කාමයන් හිම ඇලී ගලී කටයුතු කරන්නේ නැහැ ඒගොල්ලෝ ප්‍රතිපත්තියෙන් සම්පූර්ණයෙන් නික්මෙන්නේ නැහැ හැම විටම කොහොම හරි එල්ලිලා බන්ධනය වෙලා අපි නිවන් දකින්නට ඕන විමුක්තිය ලබන්නට ඕන මේ පවතින රටාව නෙවෙයි නිවැරදි රටාව කියන යම් කිසි අවබෝධයක ඉන්නවා. හැබැයි අවබෝධයෙන් හිතියට ඒයම කියනවා "හාමුදුරනේ මට බැහැ මනස පාලනය කරගන්න. මට ද්වේෂය මතුවෙනවා මට මේක තේරුම් අරගෙන වළක්වා ගන්න බෑ. මගේ රාගය මතුවෙනවා ඒයින් මම කැළඹිලා මම වික්ෂිප්ත වෙනවා. මගේ මනස විටින් විට මුලා වෙනවා. මේකට මොකද්ද කරන්නේ?" මෙහෙම අහන අය සමාජයේ බොහෝ කොට පවතිනවා. මොකක් නිසාද මෙහෙම වෙන්නේ? ඒ තනත්තාට සද්ධාවත් යම් පමණකට තියෙනවා. හැබැයි රාග දේශ මොහාදියත් මතුවෙනවා. ඒ තනත්තාට වීරියත් යම් පමණකට තියෙනවා. හැබැයි එය අභිභව රාග දේශ මොහාදී මතුවෙනවා. ඒ තනත්තාට චිත්ත ඒකාග්‍රතාවයත් යම් පමණකට තියෙනවා. හැබැයි ඒ යට කරගෙන රාග දේශ මොහාදී තියෙනවා. ප්‍රඥාවෙන් යම් යම් කරුණු වැටහෙනවා. හැබැයි ඒ යටපත් කරගෙන ඒ තනත්තාගේ රාග ද්වේෂ මෝහාදිය මතුවෙනවා. සිහිය අඩු වෙච්ච හැම මොහොතකම ඒ කෙලෙස් ධර්ම උත්සන්නව ඒතනත්තා යටපත් කරගන්නවා. මොකක් නිසාද මෙහෙම වෙන්නට පුළුවන් පුද්ගලයෙකුට? ඒ පුද්ගලයා සසරෙහි කලින් කල විтин විට සත්පුරුෂෝ ඇසුරු කරමින් සද්ධාව දියුණු කරලා තියෙනවා. සිහිය දියුණු කරලා තියෙනවා. වීර්ය දියුණු කරලා තියෙනවා. එකඟ බව දියුණු කරලා තියෙනවා ප්‍රඥාව දියුණු කරලා තියෙනවා සසරේ විටින් විට. නමුත් ඊට වැඩි කාලාන්තරයක් සසරේ විටින් විට පාප මිත්‍රයන් ඇසුරු කරමින් සහ අවශේෂ සාධක ඇසුරු කරමින් රාගයට, ද්වේෂයට, මෝහයට වසඟ වෙලා ඒ ආරම්මන ඔස්සේ බහුලව Tamanගේ මනස පවත්වනවා. මේ සසර ගමනේ අපි කාටත් සිද්ධ වෙන දෙයක්. සත්පුරුෂ ආශ්‍රයක් ලැබුණොත්, කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබුණොත්, සත්පුරුෂ මව්පියන්ට දාව දරුවන් හැටියට මේ ලෝකෙ උපන්නොත්, ඒ අයගේ මාර්ගෝපදේශකත්වයේ ඇතිව කුඩා කාලේ ඉඳලා දහම් මඟට යොමු වෙලා, මනස විනාශ කරගන්නේ නැතුව ලෝකේ කම්සප වෙනවා ගිහියෙක් හැටියට ජීවත් වෙනවා නම් අමුදරුවන් පෝෂණය කරනවා ලෝකේ ආස්වාදනය කරනවා පසිඳුරන් පිනවනවා ගිහියෙකුට ඒක බාධාවක් නෙමෙයි නමුත් ඒවා තුල ගිලිලා ඒවා එහෙම මුසපත් වෙලා ඒවෙන් අන්ධ වෙන්නේ නැති වෙන්න මනස පවත්වා ගන්න ඒතනත්තාට හොඳ මඟ පෙන්වීමක් ලැබෙනවා. හොඳ කල්යාණ මිත්‍රයින් ඇසුරට ලැබෙනවා. හොඳ සත්පුරුෂයින් ඇසුරට ලැබෙනවා. ඒවාෙහි ගිලීමේ තියෙන ආදීනවේ පහදා දෙමින් සමබරව සද්ධාවත් ප්‍රඥාවත් වැඩි දියුණු කරගෙන ලෝකයක් පවත්වන්නේ කොහොමද කියලා ඒ සත්පුරුෂයෝ ඔහුට හෝ ඇයට විචින් විට පහදා දෙනවා. ඒතනත්ත් සදහසිතින් යුක්තව එබඳු ශ්‍රමණ බ්‍රාහමණෙන් ඇසුරු කරන්න විтин විට පැමිණෙනවා. එබඳු කල්යාණ මිත්‍රයන් සොයාගෙන යනවා. ගිහිල්ලා මෙතනදී කොහොමද පවතින්නේ මෙතනදී කොහොමද පවතින්නේ මේ මනසේ පහළ වෙන මේ විකෘති කාම ආශාවන් කොහොමද බැහැර කරගන්නේ මේ අන් අය සමග ඇති වෙන ගැටීම වෛරය කොහොමද නැති කරගන්නේ මේවා පිළිබඳව ඒ තනත්තා විтин විත අහලා බලලා දැන ඉගෙන ගන්නවා දැන ඉගෙනගෙන ඔහු ඒ ප්‍රගුණ කරනවා හැබැයි ඊට වඩා වැඩි කාලයක් පාප මිත්‍රයින් අසත් මිත්‍රයින් ඇසුරු කරමින් විකෘති කාමයට, ද්වේෂයට, මුලාවට ඒතනත්තා යොමු වෙලා තියෙනවා. ඒ නිසා සසරේ බහුලව පුරුදු පුහුණු කරපු අර ක්ලේශ ධර්මයන් නැවත නැවත උත්සන්න වෙනවා. හැබැයි ඔහු සත්පුරුෂයන්, කල්යාණ මිත්‍රයන් ඇසුරු කරලා තියෙන නිසා විචින් විට අර සද්ධාව, සීලය, සද්ධාව, සතිය, වීරය, සමාධිය, ප්‍රඥාව කියන මේවත් විтин විට මතුවෙනවා. මතු වුණාට ඔහුට ඒ ටික ගොනු කරගෙන කෙලෙස් නැසන මට්ටමට මේ ටික සමබර කරගන්න බොහෝ කාලයක් ගත වෙනවා. එයි දැන් මේ මහා යුද්ධයක් ඔහුට කරන්නට වෙලා තියෙන්නේ. මේවත් එක්ක පොරබදමින් පොරබදමින් තමයි මේ සද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාව ගොඩනගන්න වෙලා තියෙන්නේ. කලින් කලට මේවා එක් එක් ධර්ම මතුණාට නිවන් ලැබෙන්නේ නැහැ පින්නතුනි. නිර්වාණ අවබෝධය සඳහා මේ ධර්ම පහම සමබරව එකට ගොනු වෙලා වැඩෙන්නට ඕන. ඉතින් ඔහුගේ අර විචින්නිත උත්සන්න වෙන මනෝභාවයන් නිසා මේ ටික සමබර කරගන්නට ඔහුට බෑ. හරියට අර කම්බියක ඇවිදින්නට පුරුදු වෙන කෙනෙක් වගේ ලණුවක් උඩ දී දණ්ඩක් උඩ ඇවිදින්නට පුරුදු වෙන කෙනෙක් වගේ දැන් මේ දෙපසම මේ සියල්ලම සමබර කරගන්නවා. ඒකාග්‍ර කරගන්න ඒ සියල්ලම ඒකාග්‍ර කරගත්තොත් තමයි ගමනාන්තයේත් එක්ක යන්න පුළුවන් වෙන්නේ. ඔහු උත්සාහය අතාරින්නේ හැබැයි අසමතුලිත භාවය නිසා විටින් විට ඒ පැත්තෙන් වැටෙනවා විටින් විට මේ පැත්තෙන් වැටෙනවා මෙහෙම වැටි වැටි නැගිට නැගිට යන නිසා නැවත නැවත වීර්ය කරන්නට වෙනවා ඔහුට බොහෝ කාලය ගත වෙනවා හැබැයි ඒ කාලය ගත වුණාට ඔහු සුවසේ යනවත් නෙමෙයි හැම තිස්සෙම අර ද්වේෂයෙන් පීඩා විඳිනවා හැම තිස්සෙම රාගයෙන් පීඩා විඳිනවා හැම තිස්සෙම මුලාවෙන් කැළඹෙනවා මේ මනෝභාවයන්ගෙන් වෙහෙසටපත් වෙමින් යනවා හැබැයි අතහරින්නකෝ යනවා බොහෝ කාලයක් ගත වෙනවා මේ தත්ත්වය බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා දුක්ඛ පටිපදා කිප්පා විඥා ප්‍රතිපදාව අතිශයින් කටුකයි ඒ වගේම අවබෝධය ලබන්නත් බොහෝ කල් යනවා එක්තරා ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා මේ ආකාරයට උන්වහන්සේ රාගාධික චරිතයක් උන්වහන්සේ දිගු කලක් මුළුල්ලේ උත්සාහවත් වුණා තමන් වහන්සේගේ මනස සංවර කරගන්නට නොඑක ආකාරයෙන් අසුබ සංඥාවන් වඩන්නට උත්සාහ කළා තමන් වහන්සේගේ මනස සංසුන් වෙන්නේ නැහැ. පසුව උන්වහන්සේ කල්පනා කළා මෙහෙම ජීවත් වෙනවට වැඩිය හොඳයි එක්කෝ සිවුරු හැර යන්නට ඕනේ එහෙම නැත්නම් දිවි නසා ගන්න ඕනේ. එයි ඒ තරම්ම උන්වහන්සේට තමන්ගේ ජීවිතය ගැන පවා මහා කලකිරීමක් ඇති වුණා. තමන්ගේ රාගසිත පැවිද්දට බාධාවක් කියලා දන්නවා. මේ රාගසිතට වසඟ වෙලා නිවන් දකින්නට බැහැ කියලා දන්නවා. නමුත් උන්වහන්සේට මේක පාලනය කරගන්න ශක්තිය නැහැ. ගිහි පුද්ගලයෙක් පිළිබඳව කතා කරනකොට ගිහියාට රාගයේ යම් පමණක පවත්වා ගත යුතු වෙනවා ගිහි ජීවිතේ පවත්වා. එයින් ඔබට විකෘතිය තමයි රැකෙන්නටයි ගිහි පුද්ගලයා ආරක්ෂා විය යුතු. නමුත් පැවිද්දා හැමද මේ පැවිදි ප්‍රතිපදාව තුළ විකෘතියෙන් හෝ ප්‍රකෘතියෙන් හෝ පවතිනා වූ රාගසිත හඳුනාගෙන ප්‍රහාණය කරන්නට හැම මොහොතකම උත්සාහවත් විය යුතුයි. එය පැවිදි ප්‍රතිපදාව නිසා. ඒ පැවිද්දාගේ ක්‍රමය ඒකයි මම මුලින්ම සඳහන් කළේ ප්‍රතිපත්තියයි කියලා කියන්නේ විමුක්තිය සඳහා යන ගමන. ඒ ගිහියාට එක් ආකාරයකින් පැවිද්දාට එක් ආකාරයකින් පුහුණු කරන මාවතක්. නමුත් දෙදෙනාම යන්නේ එකම මඟ. නමුත් එහි යම්නම් කරුණු දෙදෙනාට ඒ ඒ ආකාරයෙන් වෙනස්ව පුරුදු පුහුණු කරනවා. මේ කාමය සම්බන්ධ කාරණේදී ගිහියා යම්කිසි ප්‍රමාණයකින් සහනශීලීව කටයුතු කරමින් යන පැවිද්දා ඉතා දැඩි ප්‍රතිපත්තියක් එහිදී අනුගමනය කරනවා. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේ උත්සාහවත් වුණා තමන්ගේ මනසේ පහළ වෙන ඒ සරාගී සංඥාව යටපත් කරගෙන අසුබ සංඥාව පටික්කුල සංඥාව අවදි කරන්නේ. ඒ වෙහෙස කොයිතරම්ද කියනවා නම් උන්වහන්සේට තමන්ගේ ජීවිතය ගැන පවා මහ කලකිරීමක් ඇති වෙනවා. උන්වහන්සේ කල්පනා කළා මෙහෙම ජීවත් වෙනවත් නම් වැඩිය හොඳයි එක්ක සිවුරු හැර යන්න ඕන එක්ක දිවිනසා ගන්න. සිවුරු හැර යනවයි කියන කාරණය ගැනත් උන්වහන්සේට සිත එකඟ කරගන්න බෑ. ඇයි? දැන් මේ කබල ලිපට වැටෙනවට වැඩිය හොඳයි ජීවිතේ නැති කරගන්නවා කියලා උන්වහන්සේ කල්පනා කරලා එක ස්වාමින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා කිව්වා මට දෙන්න දැලි පිහිය. ඊට පස්සේ උන්වහන්සේ අහුව මොකටද කියලා. පස්සේ කිව්වා මට දැලි පිහිය ඕන මට දෙන්නකෝ මම කියන්නම් අවශ්‍යතාවය මොකද්ද කියලා. කාරණේ මොකද්ද කියලා කිව්වේ නැහැ. උන්වහන්සේ දැලි පිහිය අරගෙන ආවා. දැන් මොකටද අරගෙන ආවේ? හුදකලාව පැත්තකට ගිහිල්ලා Tamanගේ දෙල්ල කපාගෙන දිවි නසා ගන්නවා කියන අදිස්ථානය ඇති දලිතය ගෙනවිත් ගෙලට තියලා උන්වහන්සේ කල්පනා කළා දැන් මං ගෙල සිදගෙන අභාවයට යනවා. උන්වහන්සේ දන්නවා හේතුඵල ධර්මතාවය අනුව දැන් දෙල්ල කපාගත්තු සැනින්ම ජීවිතක්ෂයටපත් වුණු සැනින්ම නැවතත් ප්‍රතිසන්දිය ලබනවා. තාම මම කෙලස් නැසලා නැති නිසා. ප්‍රතිසන්දිය ලබනකොට මනස වික්ෂිප්ත වුණොත්, මනස කැළඹුණොත් කිලිටි වුණොත් දුගතියක තමයි උපදින්නට වෙන්නේ. එහෙමනම් සුගතියක උපදින්නට නම් යහපත් අරමුණක් මතු කරගන්න මොකද්ද මතු කරන අරමුණ? මගේ සීලය උන්වහන්සේට මතක් වුණා. උන්වහන්සේ නැවත නැවත තමන්ගේ සීලය ආවර්ජනා කළා. ආවර්ජනා කරලා බලනකොට උන්වහන්සේ දුටුවා රාගසිත කොතෙක් මතුවලා තිබුණා උනත් උන්වහන්සේ රාගය නිසා සිල් බිඳගෙන නැහැ. ඒන් වෙහෙසටපත් වුණා ඒන් පීඩාවටපත් වුණා ඒන් අසහනයටපත් වුණා ඒ සමග පොරබැදුවා ඒකෙන් දුක් විඳා අසීමිත කටුක ප්‍රතිපදාවක් උන්වහන්සේ යෙදුනා හැබැයි උන්වහන්සේගේ සීලයට හානියක් කරගත්තේ නැහැ මේ කාරණය දිහා බලනකොට උන්වහන්සේට අසීමිත සතුටක් ඇති ඒ සතුටත් එක්කලාම මනසෙහි ගතෙහි ලොකු පිනායාමක් සැහැල්ලුවක් ඇති වුණා. ඒ සැහැල්ලුවත් එක්කම ගතසිත සංසුන් වුණා. ඒ සංහිඳියාවත් එක්කලාම මනස ඒකාග්‍ර වුණා ප්‍රඥාව පහළ වුණා මේ හේතුඵල ධර්මයන්ගේ මේ සංස්කාර ධර්මයන්ගේ පවතින කටුක බව අනාත්ම ස්වභාවය අනිත්‍ය බව උන්වහන්සේ ගැඹුරින් විනිවිද දැක්කා සියලු කෙලෙසුන් නසා අරහත්ත්වයට පත් ඊට පස්සේ උන්වහන්සේ රහත් වෙලා අර දැලිපිහිය ගෙනහිල්ලා ඒක අයිති හාමුදුරුවන්ට දුන්නා. දුන්නන් පස්සේ උන්වහන්සේ අහනවා කො කෙස් කපලක් නැහැ. එහෙනම් මොකටද දැලිපිය ගෙනිච්චේ? ඊට පස්සේ මුන්නහන්සේ කියනවා මම කෙස් කැපුවේ නැහැ නමුත් මම කෙලස් කැපුවයි කියලා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළා මේ වික්ෂුන් වහන්සේ මුසාවාදයක්ද මේ දොඩන්නේ කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වෙත කැඳවාගෙන ගියා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාගේ පුත්‍රයා මුසා දොඩනවා නෙමේ තමන්ගේ මනසෙහි රාගය බහුලව සසරේ පුහුණු කරලා තිබුණු නිසා ඒන් වෙහෙසටපත් වුණා, ඒන් දුකටපත් වුණා, ඒන් කලකිරিলা දිවිනසා ගන්නට සිටුවත් අවසාන මොහොතේ ප්‍රඥාව අවදි කරගෙන ඒ කටුක වූ දුක්ඛිත වූ ජීවිතයෙන් සහ මුලින්ම නිදහස් වුණා. අද ඔහු විමුක්තිය ලබා සැනසීමටපත් වෙලා ඉන්නවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. එතකොට මේ ආකාරයට කෙනෙකුගේ ප්‍රතිපත්තිය දුක්ඛදායක වෙන්නට පුළුවන්. ද්වේෂ රාගය අධික වීම නිසා. ද්වේෂය අධික අයටත් මේ ගැටලුවම මතුවෙනවා. මෝහය අධිකයට, ඊර්ෂ්‍යාව අධිකයට, මාන්නය අධිකයට මේ ගැටලුවම මතුවෙනවා. යම් කිසි කෙනෙකුගේ මනසේ යම් ක්ලේශ ධර්මයක් බහුල බහුලව නැවත නැවත උත්සන්නව මතුවෙනවා නම් ඒ ක්ලේශ ධර්මය නිසා ඔහුගේ ප්‍රතිපත්ති මාර්ගය අතිශයින් පීඩා සහිත බවට පත් කරනවා එය දුක්ඛ ප්‍රතිපදාවයි කියලා පතාගතයන් වහන්සේ දේශනා කළේ. ඔහුගේ ඉන්ද්‍රිය ධර්ම ඒ කියන්නේ සද්ධාව, විරිය, සතිය, සමාධිය, ප්‍රඥාවත් බොහොම දුබල නම් ඔහුට බොහෝ කාලයක් යනවා අවබෝධය ලබන්න. ඊළඟට දෙවැනි පුද්ගලයා තමයි ඒ පුද්ගලයාටත් රාග ద్వේෂ මෝහ ආදී බොහොම උත්සන්නයි. හැබැයි ඒතනත්තාගේ තියෙන විශේෂත්වය තමයි ඔහුගේ ශ්‍රද්ධාවත් ඒ වගේම බලවත්. ඔහුගේ වීරත් ඒ වගේම බලවත්. ඔහුගේ ඒකාග්‍රතාවයත් ඒ වගේම බලවත්. ඔහුගේ සිහිය සහ ප්‍රඥාවත් ඒහා සමානවම ඊටත් වඩා ඒතනත්තා ප්‍රබල කරලා දැන් අර මුලින් කිව්ව පුද්ගලයා රාග දේශ මොහ ආදී උත්සන්නයි. හැබැයි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා දුබලයි. මේ දෙවනුවට කියන පුද්ගලයා රාග දේශ මොහ ආදී උත්සන්නයි. ඒ වගේම සද්ධා විරිය සති සමාධි ප්‍රඥාත් උත්සන්නයි. ඒවත් ප්‍රබල කරලා කියන්නේ. එහෙම වෙන්නේ කොහොමද කියන්නේ? එහෙම වෙන්නේ සසර ගමනේ අර විදිහට සත්පුරුෂයන් ඇසුරු කරමින්, කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින්, ධර්ම ශ්‍රවණේ කරමින් කලින් කල සද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥාව ඔහු බහුලව පුහුණු කරලා තියෙනවා. හැබැයි ආසන්න ආත්ම භාවවල හෝ යම්කිසි ආත්ම භාවයක ඒතනත්තා අර රාගය, ద్వේෂය, මෝහය ආදිය බහුලව පාප මිත්‍ර ඇසුර සහ බාහිර සාධක මත ඔහුගේ මනසට ආසන්න ආත්මවල වැඩිපුර පුහුණු වෙලා තියෙනවා. ඒ ආසන්න ආත්ම භාවවල වැඩිපුර පුහුණු වෙච්ච නිසා ඒවා ළඟ ළඟ මතුවෙනවා. හැබැයි දීර්ඝ කාලයක් පුරුදු පුහුණු කරලා තියෙන නිසා ඒ තනත්තාගේ මනසේ අර සද්ධාව, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව මේවා අවදි වෙනවා. රාගය මතුවෙනවා. ඒ රාගය මතුවෙනකොටම ඔහු කොහොම හරි සිහිය පිහිටවාගෙන වීර්ය ඇති කරගෙන ප්‍රඥාව ඇති කරගෙන එය හඳුනාගෙන ප්‍රහාණය කරන්න උත්සාහ කරනවා. ද්වේෂය මතුවෙනවා. ඒන් මනස කැළඹෙනවා. කලබෙනකොටම ඔහු කොහොම හරි සිහිය පිහිටුවාගෙන එය හඳුනාගෙන ප්‍රහාණය කරන්න උත්සාහ කරනවා. නමුත් මේතනත්තාටත් මහා යුද්ධයක් කරන්නට තියෙන. ඇයි? කොයි වෙලේ මේ ක්ලේශ ධර්ම අතරින් පතරින් පනිනවා. අතරින් පතරින් පැන්නට මේතනත්තා ඒකට යටපත් වෙන්නේ නැහැ. ඒ නිසා ඇද වැටෙන්නේ නැහැ. නැවත නැවත වහ වහ ඒවට ප්‍රතිකර්ම කරනවා. හැබැයි ප්‍රතිකර්ම කළාට ඔහුට මේක සංසිඳවා ගන්නට බෑ. ඒ පැත්ත මේ පැත්ත ඒ පැත්ත මේ පැත්ත වේගයෙන් දෙපසට විසිකරමින් ඔහුට යන්නට සිද්ධ වෙනවා නිරන්තරයෙන් මතුවෙන අර ක්ලේශ ධර්මයන් නැවතවන්න. එයි මෙහෙම වෙන්නේ සසරේ සද්ධා වීර්ය සිහිය සමාධි ප්‍රඥාදී ප්‍රගුණ කරලා තියෙනවා. නමුත් ආසන්න භවයන්හිදී ඔහුගේ මනස වැඩිපුර කාමයට, ද්වේෂයට, මුලාවට, අවශේෂ කෙලෙස් ධර්ම වලට පුරුදු පුහුණු කරලා නිසා ඒවා වැඩි වැඩියෙන් මතුවෙනවා. සසරේ පුරුද්ද සහ පුරුව තියෙන නිසා නැවත නැවත ඉන්ද්‍රිය ධර්ම මතු කරගෙන සහානය කරන්න උත්සාහ කරනවා. මේ උත්සාහය අර මුලින් කියපු කෙනාට වඩා ගොඩක් සාර්ථකයි. ඒ තනත්තාට වඩා සාර්ථක නිසා උන්වහන්සේ ඉතා ඉක්මන් කාලයකදී, ඉතා කෙටි කාලයකදී අවබෝධය ලබන්නට යොමු බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ එවන් උත්තරම වැඩ සිටිය පසු කාලීනව ලක්ධර්මී ඵලයේ උනත් ඒ බඳු වික්ෂුන් වහන්සේලාගේ කතා ප්‍රවෘත්ති පිළිබඳව සඳහන් වෙනවා. චක්කුපාල හාමුදුරුව වගේ ගත්තයින් පස්සේ උන්වහන්සේලා ඊටාම කටුක ප්‍රතිපදාව. නිදාගන්නේ නැතිව නිදි වර්ජිතව ඉරියව් තුනක් විතරක් පවත්වමින් උන්වහන්සේ වීර්ය කළා. උන්වහන්සේගේ ප්‍රතිපදාවත් බැලුවාම බොහොම දුෂ්කරයි. හැබැයි මේ රාග දේශ මොහාදී උත්සන්න වීම නිසාම නෙමෙයි. උන්වහන්සේ ඊට දැඩි විදිහට ප්‍රතිපත්තිය සම්පාදනය ඒ වගේම ඉතා ඉක්මනින් මාස 3ක් වැනි කෙටි කාලයකින් උන්වහන්සේ අවබෝධය ලැබුවා. තව සමහර භික්ෂුන් වහන්සේලා පිළිබඳව ලංකාවේ කියවෙනවා උන්වහන්සේලා අවුරුදු බොහෝ ගණනක් මහානදම් පුරලා තියෙනවා. මහා සීව කියලා හාමුදුරු නමක් පිළිබඳව කියවෙනවා. උන්වහන්සේ ගෝලයින් 30000ක් ගෝලයෝ 30000ක් රහතන් වහන්සේලා. නමුත් ගුරු හාමුදුරුවෝ ප්‍රත්‍යජනයි. අවසානයේ මේ කාරණේ දැනගත්තට පස්සේ උන්වහන්සේ කල්පනා කළා හොඳයි. මෙච්චර 30000ක් මහාන කරපු මට බැරිද? 30000ක් රහත් වෙන්නට මඟ කියා දුන්නු කමටහන් දීපු මට බැරිද රහත් වෙන්න? ඒ නිසා දින තුනක් ඇතුළත මම අරහත්ත්වයටපත් වෙනවායි කියලා උන්වහන්සේ විහෙරින් නික්මුණා. නික්මලා ගිහිල්ලා වනල හැබක ගල්ලෙනක උන්වහන්සේ බවුන් වඩනවා දිනක් ගත වුණා දෙකක් ගත වුණා තුනක් ගත වුණා රහත්ුනේ නැහැ. පස්සේ උන්වහන්සේ කල්පනා කළා එහෙනම් ඊළඟ වස් කාලේ වෙනකොට මම රහත් වෙනවා. ඒත් රහත් උනේ නෑ. වස් කාලේ නිම වෙනකොට රහත් වෙනවා. ඒත් රහත් උනේ නෑ. ඊළඟ අවුරුද්දේ රහත් වෙනවා. ඒත් රහත් උනේ නෑ. මෙහෙම අවුරුදු 30ක් ගත වුණා ඒත් උන්වහන්සේ රහත් උනේ නෑ. අවුරුදු 30 පළවෙනි අවුරුද්ද ගත වුණාට පස්සේ උන්වහන්සේ තීරණය කළා මම අද ඉඳලා නිදාගන්නේ නෑ. මම අද ඉඳලා මූණ හොදන්නේ නෑ. මම අද ඉඳලා නාන්නේ නෑ. මෙහෙම අදිස්ථාන කරගෙන භාවනා කළා. නාන්නේ නැති නිසා මූණ හොදන්නේ නැති නිසා ඇඟේ උෂ්ණත්වය වැඩි වෙලා යටිපතුල් පැලිලා තුවාල වෙලා ලේ වැగిරෙනවා. හින්ද පාත යනකොට දරුවෝ ඉදි කටුවක් නූලක් අරගෙන හම් කෑලි එකතු කරලා මහනවා. මේ තරම් කටක විදිහට උන්වහන්සේ වසර 30ක් දුක් විඳා නමුත් උන්වහන්සේ රහත් වෙන්නේ නැහැ. අවසානයේ 30 වෙනි අවුරුද්දේ Tamanගේ ප්‍රතිපත්තිය ගැන නැවත නැවත කල්පනා කරලා බලනකොටයි දුබලකම දැක්කේ. ඒ මොකක්ද? මට රහත් වෙන එක ලොකු දෙයක් නෙමෙයි මහ දෙයක් නෙමෙයි 30000ක් රහතුන් දෙහි කරපු මට අරහත්ත්වය ඒතරම් අමාරු දෙයක් නොවේ කියලා ඇතිවෙච්ච මාන්නයයි උන්වහන්සේගේ මනස මුලා කළේ. ඒ මාන්නය Taman වහන්සේට දැක ගන්නට බැරි වුණා. ඒ නිසා වසර 30ක් වෙහෙසිලත් ඒ මනස ආවරණය කළා. එයා හරියට දැක්ක තැන ඊළඟ පියවරේදීම සියලු කෙලෙස් උන්නසා අරහත් වෙනවා. එතකොට උන්වහන්සේගේ කෙලස් ධර්මයක් එක් කෙලස් ධර්මයක් Taman වහන්සේට නොදැනී උත්සන්නව පැවතුනා. හැබැයි ඒක අර රාගය, ద్వේෂය වගේ ප්‍රකට නැහැ. මාන්නය කියන එක එහෙම ලේසියෙන් ප්‍රකට කරගන්න අමාරුයි. අපි හැමතිස්සෙම මාන්නය කියන එක ගණනය කරන්න උත්සාහ කරන එක්තරා සාධාරණ ධර්මතාවයක් හැටියට. එහි යම්කිසි සාධාරණ බවකුත් තියෙන්නට පුළුවන්. ඒ නිසා මාන්නය දෙආකාරයකින් දක්වනවා යථාවමානය අයථාවමානය අයථාවමානය කියන්නේ හේතු නැතුව කරුණු නැතුව මාන්නෙන් ඉදිමිලායි. යථාවමානය කියන්නේ හේතු ඇතුව කරුණු ඇතුව මාන්නය ඇති කරගෙන. දෙන්නම මාන්නය තමයි ඇති කරගෙන ඉන්නේ. හැබැයි කෙනෙක් කරුණු ඇතුව කෙනෙක් කරුණු නැතුව. ඒ කියන්නේ මට දැනුගත්කම තියනවායි කියලා දැනුගත්කම තියන කෙනා යම් මාන්නයක් ඇති කරගන්න. ඒක යථාව මානය. තියන දෙයින් මාන්නයටපත්. සමහර කෙනෙක් දැනුගත්කම නැතුව ඒගොල්ලන්ට පුළුවන් නම් අපිට මොකද බැරි අපටත් පුළුවන් එහෙම කරන්න කියලා මාන්නය ඇති කරගන්න. එතන තියෙන්නේ මැනීමයි හැබැයි ඒක අයථාව මානෙ. නැති දෙයකින් ඔළුව හුම්බාගෙන ඉන්නවා. අර මුලින් කියපු පුද්ගලයා ඇති දෙයිනුයි ඒ මාන්නය ඇති කරගෙන තියෙන්නේ. ඒ නිසා මාන්නය දෙයාකාරයි. හැබැයි ඇති දෙයින් මාන්නය ඇති කරගත්තත් නැති දෙයින් මාන්නය ඇති කරගත්තත් මාන්නය කියන එක විමුක්ති මඟට යම් පමණකට බාධාවක් ඇති කරනවා මොකද එතන තියෙන සංසන්දනාත්මක ස්වභාවයක් නිසා. හැබැයි අර නැති දෙයින් මාන්නය ඇති කරගන්න තරම්ම ඇති දෙයින් මාන්නය ඇති කරගන්න එක තරම් අනතුරුදායක නෑ. ඇති දෙයින් මාන්නය ඇති කරගන්නවට වඩා නැති දෙය ගැන මාන්නය ඇති කරගන්න එක අතිශයින්ම අනතුරුදායකයි. නමුත් මේ දෙයාකාර මාන්නයම අපි තේරුම් අරගෙන ටික ටික බැහැර කරගන්නට ඕන. එහෙම නොවුනොත් අපිට විමුක්ති මාර්ගට මේ දෙකම බාධා කරනවා, ගැටලු ඇති කරනවා. එතකොට ওই විදිහට ඇතැම් භික්ෂුන් වහන්සේලා, ඇතැම් ගිහි පින්වතුන් මේ රාග, දේශ, මෝහ, මාන, ඊර්ෂ්‍යා මේ ක්ලේශ ධර්මයන්, පාප ධර්මයන් උත්සන්න වෙනකොට ඒන් Tamanගේ ප්‍රතිපත්තිය කටුක බවට පැමිණෙනවා. ඒ වගේම සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම අඩු වෙනකොට කාලය ගත වෙනවා. ඒවා වැඩෙනකොට ඉතා ඉක්මනින් අවබෝධය ලබනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වන තුන්වැනි පුද්ගලයා. තුන්වැනි පුද්ගලයා තමයි ඔහුට රාග, දේශ, මෝහ බොහොම අවමයි. ඒ කියන්නේ බහුලව මතුවෙන්නේ නැහැ. ඒ නිසා ඔහුගේ ප්‍රතිපත්තිය බොහොම සුවදායකයි. රාගය බහුලව මතුවෙන්නේ නැහැ. ඒ නිසා ද්වේෂය මතුවෙන්නේ නැහැ. දැන් සමහර සමාජයේ ඉන්නේ කවදාවත් තරහ ගන්නව දැකලා නැහැ. ඒගොල්ලෝ අමුතුවෙන් භවනා කරන්න උත්සාහ කරලත් නැහැ. හැබැයි කවදාවත් ඒගොල්ලන්ට කේන්ති යන බවක් අපිට දැනෙලත් නැහැ. ඒ වගේම සමහරු ඉන්නවා ජී ජීවිතයක් ගත කරනවා. නමුත් ඒ කාමය තුල විකෘති විදිහට යන බවක් කවදාවත් එහෙම ප්‍රකට වෙලා නැහැ. සමහර පැවිද්දෝ ඉන්නවා. උන්වහන්සේලා මහාන වෙච්ච දවසේ ඉඳලා ඊටාම හොඳට සිල්වත්ව ඒ රාගයෙන් විනාශ නොවි පීඩා නොවිඳ හොඳට පැවිදි ජීවිතය ගත කරනවා. හැබැයි 아무තුවෙන් ඒ රාගයෙන් මැඩ පවත්වන්න කියලා උන්වහන්සේලා ලොකු වෙහෙසක් අරගෙනත් නැහැ. මෙහෙම සමහර ගිහි පැවිදි පින්නතුන් අපට සමාජයේ හමු වෙනවා රාගය උත්සන්න නැහැ, ද්වේෂය උත්සන්න නැහැ, මෝහය උත්සන්න නැහැ, මාන ක්‍රෝධ ආදී උත්සන්න නැහැ. ඔවුන්ට නිරන්තරයෙන් බොහොම සැහැල්ලුවෙන් සැනසීමෙන් මනස පවත්වන්න පුළුවන්. හැබැයි මේ තුන්වෙනි පුද්ගලයා මේ කෙලෙස් ධර්ම උත්සන්න නැති වුණාට ඔහුගේ සද්ධාවත් උත්සන්න නැහැ. ඔහුගේ ප්‍රඥාවත් උත්සන්න නැහැ. ඔහුගේ වීර්ය, සතිය, ඒකාග්‍රතාවය ඒවත් වැඩිපුර වැඩිලා නැහැ. දැන් රාග දේශ මොහාදියත් එතරම් බලවත් වෙලා නැහැ. හැබැයි අර සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මත් එතරම් වැඩිලා නැහැ. එතකොට මොකද වෙන්නේ? එතරම් කටුක බවක් නැහැ සැහැල්ලුවෙන් යනවා. හැබැයි අවබෝධය ලබන්න බොහෝ කාලයක් යනවා. ඒක බුදුහාමුදුරුව හඳුන්වනවා සුඛා පටිපදා දන්දා විඥා. ප්‍රතිපදාව සැපදායකයි. හැබැයි බොහෝ කාලයක් යනවා අවබෝධය ලබන්න. අර ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැති නිසා. ඒවා සමතාවයටපත් කරගෙන නැති නිසා. ගමන දීර්ඝයි. හැබැයි පහසුවෙන් යන්නත් පුළුවන්. මෙහෙම වෙන්නේ කොහොමද නිසාද? මෙහෙම වෙන්නේ එබඳු අය සසරේ වැඩිපුර අර විදිහට පාප මිත්‍ර ඇසුර නිසා, අසත් ධර්මයේ ඇසුර නිසා කාමෙන්, කෝපෙන් මනස විනාශ කරගන්නට ආසන්න ආත්ම භාවවල එහෙම පෙළඹිලා නැහැ. හැබැයි කල්යාණ මිත්‍රයන් සත්පුරුෂයන් ඇසුරු කරමින් වැඩිපුර සද්ධාව, වීරිය, සිහිය, ප්‍රඥාව දියුණු කරන්න එතරම්ම බොහෝ කාලයක් පෙළඹිලා වීර්ය කරලා උත්සාහ කරලා වඩවගෙනත් නැහැ. එහෙම නැති වුනහම දෙපැත්තම අඩුයි. එතකොට කෙලස් ධර්ම අඩු නිසා යටපත් වෙලා නිසා ඒ තනත්තා යම් ප්‍රමාණයකට සුවසේ පවතිනවා ඒ වගේම අර ඉන්ද්‍රිය ධර්ම දුබල නිසා ඒවා තියුණු කරලා අවබෝධය ලබන්න ඒ තනත්තාට බොහෝ කාලයක් ගත වෙනවා මේ தත්ත්වය පතාගතයන් වහන්සේ හඳුන්වනවා සුඛා පටිපදා කිත් දන්දාදී ඊළඟට හතරවෙනි පුද්ගලයා තමයි වටිනම පුද්ගලයා විශිෂ්ටම පුද්ගලයා හැටියට එහෙම නැත්නම් ඊටාම මේ හතර දෙනාගෙන් වඩාම සුවදායකව ඊතා ඉක්මනින් අවබෝධය ලබන පුද්ගලයා. සුඛා පටිපදා කිප්පාදිතා. ඒ කියන්නේ එතනත්කාගේ ප්‍රතිපදාවක් සුවදායකයි අවබෝධය වහා අවබෝධ වෙනවා. කොහොම ආයතද සසරේ දීර්ඝ කාලයක් කල්යාණ මිත්‍රයන් සත්පුරුෂයන් ඇසුරු කරමින් සද්ධා වීර්ය සිහිය සමාධිය ප්‍රඥාව දියුණු කරලා තියෙනවා ආසන්න ආත්ම භාවවල වැඩිපුර රාගයට, ද්වේෂයට, මුලාවට, මානයට මේවාට මනස පුරුදු පුහුණු කරලා නැහැ. වැඩි කලක් සංසිඳ වූ මනසින් යුක්තව මනස වඩවලා තියෙනවා. ඒ නිසා රාග, ද්වේෂ, මෝහ ආදී උත්සන්නව මතුවෙන්නේ නැහැ. Tamanta රුචි ආකාරයට බොහෝ වෙලා ඒකාග්‍රතාවයේ පවත්වමින් පැමිණෙන පැමිණෙන මනෝභාවයන් හඳුනා ගනිමින් නුවණින් විනිවිද දකිමින් ඒ තනත්තාට ප්‍රඥාව දියුණු තියුණු කරන්නට පුළුවන් ඉතා සුවදායකව වහා අවබෝධය ලබන්නට පුළුවන්. මෙබඳු අය තථාගතයන් වහන්සේගේ කාලෙත් වැඩ සිටිය සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ වගේ එබඳු උත්මේ උන්වහන්සේලාගේ රාග ద్వේෂ මෝහාදී බලවත්ව මතුනේ නැහැ. නමුත් උන්වහන්සේලා ඉක්මනින් අවබෝධයක් ලැබුවා. එතකොට ප්‍රතිපදාවක් සුවදායකයි අවබෝධයත් බොහොම ඉක්මන. සමහර කෙනෙකුගේ ප්‍රතිපදාව සුවදායකයි හැබැයි දීර්ඝ කාලයක් ගත වෙලා තියෙනවා උන්වහන්සේලාට අවබෝධය ලබන්න. දැන් ආනන්ද හාමුදුරුවෝ වගේ ගත්තාම උන්වහන්සේටත් එහෙම රාග ద్వේෂ මෝහ ආදිය ප්‍රබලව මතුවෙච්ච චරිතයක් නෙමෙයි. නමුත් උන්වහන්සේට අවබෝධය ලබන්න බුදුහාමුදුරුවෝ පිරිනුවන් පාන කම්ම පවතින්නට සිද්ධ වුණා. එතන තවත් කාරණයක් තියෙනවා මොකද උන්වහන්සේගේ පැතුම බුද්ධෝපස්ථානය කියන එක අරහත්ත්වයට පැමිණිලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා ඒ ප්‍රාර්ථනාවත් එක්කත් එතන අර ඉන්ද්‍රිය ධර්ම නොඇදී මුදුභාවයෙන් යම් කලක් පැවතුණා. ඒ එක එක්කෙනා තෝරා ගන්නා ගමන් මඟ ප්‍රාර්ථනාව තම තමන්ගේ හුරු පුරුදු සිතුම් පැතුම් මේ හැම දෙයක්ම බලපවත්වනවා ඒ තනත්තාගේ ප්‍රතිපදාව කෙබඳු වෙනවද කියන බව තීරණය වේ. ඔය ආකාරයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා කෙනෙක් ප්‍රතිපදාව කටුකයි හැබැයි බොහෝ කාලයක් දුක් විඳලා දුක් විඳලා තමයි අවබෝධය ලබන්නේ තව කෙනෙකුගේ ප්‍රතිපදාව කටුකයි හැබැයි වහා අවබෝධය ලබන තව කෙනෙකුගේ ප්‍රතිපදාව සැපදායකයි හැබැයි බොහෝ කාලයක් යන අවබෝධය ලබන තවත් කෙනෙකුගේ ප්‍රතිපදාව සැපදායකයි හැබැයි ඉක්මනින් අවබෝධය ලබනවා. මෙබඳු පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා. ඒ වෙනස ඇති වෙන්නට කාරණේ මෙයයි කියලා බුදුරජාණන් වහන්සේ මේ දෙවෙනි ප්‍රතිපදා සූත්‍රයේදී දේශනා කරනවා. ඊළඟ තුන්වෙනි ප්‍රතිපදා සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ තවත් කාරණයක් මේකට එකතු කරනවා. ඒකත් අපිට මෙහිදී සලකා බැලීම වටිනවා. එහෙම නැත්නම් මේ කරුණ පිළිබඳව යම් වැරදි අදහසක් කෙනෙකුට ඇති වෙන්නට පුළුවන්. මේ දුක්ඛ ප්‍රතිපදාව කෙනෙකුට උරුම වෙන්නේ කෙලස් බහුල වීම නිසා කියලාද දැන් මේ සූත්‍රයේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඊළඟ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙලස් බහුල නොවීම නිසා ප්‍රතිපදාව දුක්ඛදායක වෙන්නට පුළුවන්. ඒ කොහොමද? එතෙන්දී බුදුරජාණන් වහන්සේ ඊළඟ සූත්‍රයේදී දේශනා කරනවා මහණෙනි යම්කිසි කෙනෙකු මේ කය පිළිබඳව අසුබ සංඥාව නැවත නැවත වඩනවා. මේ කය අසුබයි මේ කය පිළිකුල් දෙතිස් මහා කුණපේකින් මේක හැදිලා තියෙන්නේ. ඒතකොට මේ කුණප ගොඩක් නේද අපි මේ පරිහරණය කරන්න කියලා නිරන්තරයෙන් මේ කය පිළිබඳව අසුබයම මෙනෙහි කරන්නට අසුබ සතිය අසුබ සංඥාව වැඩිපුර පුහුණු කරනවා. ආහාරයේ පටික්කුල සංඥාව වැඩිපුර වැඩිපුර පුහුණු කරනවා. මේ ආහාරය කියලා කියන්නේ මේක වැළඳුවෙන් පස්සේ වමනේ ගොඩක් වගේ අසුචි ගොඩක් වගේ කියලා එහෙම නැවත නැවත මේකේ අසුබ සංඥාව මේකේ පිළිකුල් සංඥාව නැවත නැවත පුහුණු කරනවා. ඒ වගේම සබ්බ ලෝකයේ අනිරත සංඥා. ඒ කියන්නේ මේ පංචස්කන්ධ නැමැති ලෝකයේ කිසිම ඇල්මක් නැහැ. මේ ලෝකයේ පිළිබඳව කිසිම ආස්වාදනය කරන්නට මෙහි ඇති දෙයක් නැහැ. මේ හැම දෙයක්ම අසාරයි, දුකයි, දුක් ගොඩක් විතරයි. මෙහි ඇලෙන්නට දෙයක් නැහැ කියලා ලෝකයේ පිළිබඳව අනිරත සංඥාවෙන් දකිනවා. ඊළඟට සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. මේ සියලු සංස්කාරයන්ම කැඩෙනවා, බිඳෙනවා, වෙනසෙනවා, විනාශ වෙනවා. මේවාෙහි කිසි සාරවත් බවක් නැහැ කියලා දකිනවා. ඊළඟට මරණ සංඥාව. මේ ජීවිතයේ ඕනෑම මොහොතක නැති වෙන්නට පුළුවන්, අහෝසි වෙන්නට පුළුවන් කියන මේ මරණ සංඥාව වර්ණ. ඔන්න ඔය කරුණු පහ බහුලව වඩනවා. මොනවද? කයෙහි අසුභ සංඥාව, ආහාරයේහි ප්‍රතිකූල සංඥාව, මේ සියලු ලෝකයේ පිළිබඳව අනිරත සංඥාව සංස්කාරයන් පිළිබඳව අනිත්‍ය සංඥාව සහ මරණය පිළිබඳව සංඥාව නැවත නැවත කරන. දැන් මේවා නරක දේවල්ද? නෑ මේවා හොඳ දේවල්. මේවා බුදුහාමුදුරුවෝ අගය කරපු වර්ණනා කරපු උදාහර ප්‍රතිපත්ති විමුක්තියට කෙනෙකුට උදව් වෙන අත්‍යවශ්‍ය සංඥාවන් තමයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කෙලස් නසන්නට කාමයන්ගෙන් බැහැර වෙන්නට මේ ලෝකයේ පිළිබඳව අනිත්‍ය සංඥා, අසුභ සංඥා, අනබිරත සංඥා මේවා වැඩි දියුණු කරන්න ඕන. මරණ සංඥා වඩන්නට ඕන. හැබැයි තියෙන ගැටලුව තමයි මේ තනත්තා ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා මේ සංඥා බහුලව වඩනවා හැබැයි එපමණට උන්වහන්සේගේ සිහිය ඒකාග්‍රතාවය ප්‍රඥාව වැඩිලා නැහැ. සද්ධාව, සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය අර මේ විනිවිද දැකලා කෙලස් ප්‍රහාණය කරන්න අවශ්‍ය තරමට වර්ධනය වෙලා නැහැ. හැබැයි අර අසුභ සංඥා, අනිත්‍ය සංඥා, මරණ සංඥා ආදී නැවත නැවත වඩනවා. දැන් මොකද වෙන්නේ? උන්වහන්සේට මුළු ලෝකයම ජීවත් වෙන්න සුදුසු තැනක් නෙමෙයි මෙතන නම් ඉන්නවත් සුදුසු තැනක් නෙමෙයි කියලා දැනෙන්න ගන්නවා. එයි නිරන්තරයෙන් පටික්කුල සංඥාව, අසුභ සංඥාව, මරණ සංඥාව වඩන නිසා. හැබැයි ගැලවෙන්න බෑ ප්‍රඥාව අවදි කරගෙන නැති දැන් උන්වහන්සේට කෙලස් නසා ගන්නටත් බෑ හැබැයි මෙතන ඉන්නටත් බෑ අන්න එහෙම බොහොම පීඩාකාරීව දීර්ඝ කාලයක් ප්‍රතිපත්ති වඩන්නට සිද්ධ වෙනවා එහෙමනම් රාග ද්වේෂ මෝහ ආදී බහුල වීම නිසාත් ওই ප්‍රශ්නේ කෙනෙකුට ඇති වෙන්නත් පුළුවන් මේ ඊළඟ සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කරන රාග ද්වේෂ බහුල නොවුනත් පුද්ගලයාගේ මේ අසුභ සංඥා, මරණ සංඥා, අනවිරත සංඥා, අනිච්ච සංඥා කියන පටික්කුල සංඥා කියන මේ සංඥාවන් පහ යම් කෙනෙක් බහුල කරනවා ඒවා වරද නෙමෙයි ඒවා කුසල් ඒ ඒවයින් කෙනෙකුට කෙලස් නසන්නට ලොකු සහයක් ලැබෙනවා හැබැයි ඒවා වැඩුණා වුණාට ඊට සමගාමීව අනිත් පැත්ත වර්ධනය වෙලා නැහැ එහෙනම් මේ කාරණේ මම මේ දේශනාවට එකතු කළේ. ඒක වෙනම සූත්‍රයක් වුණත් මම මෙතනට ඒක එකතු කළේ මොකක් නිසාද? අපි හඳුනගන්නට ඕනේ මේ ලෝකයේ තුල ಗುಣධම් වඩද්දී අපේ මනස ಗುಣධම් තුල පවා සමබරව පවත්වා කෙනෙකුට හිතෙන්නට පුළුවන් මරණ සංඥාව හොඳයි. එහෙනම් මරණ සංඥාව නැවත නැවත වඩනවා. හැබැයි මරණ සංඥාව නැවත නැවත වඩනවා නම් ඒ පමණටම ප්‍රඥාව, සිහිය මේවත් වඩව ගන්න ඕනේ. එහෙම නැතුව මරණ සංඥාව වඩන්න ගියොත් කෙනෙක් බියපත් වෙලා පැතිගෙන ජීවිතය බොහොම අගාධයට හෙලෙන්නට පුළුවන්. සමහරු එහෙම කියනවා හාමුදුරනේ මරණානුස්සතිය වඩන එක හොඳ නැද්ද? වඩන්න ගිහිල්ලා මම බය වුණානේ මං හීනෙන් බය වෙනවා. මෙහෙම කියන්නේ ඇයි? ඒතනත්තා මරණ සතිය පුහුණු කරන්න උත්සාහ කරලා තියෙනවා. හැබැයි සිහිය, ප්‍රඥාව, වීර්ය මේවායි පමණට දියුණු කරගෙන නැතුව. ඊළඟට අසුබ සංඥාව වඩනවා. අපෝයි පිළිකුල් වැඩක් නැහැ, තේරුමක් නැහැ කිය කියා මේ කය පිළිබඳව බොහෝම කලකිරීමටපත් වෙනවා. හැබැයි කලකිරීමටපත් වුණාට ආපහු ඒවම එකතු කරනවා. ආපහු එහෙම අයම ලං කරගන්නවා. එයි මේ ඒ නික්මෙන්නට තරම් අවශ්‍ය ප්‍රඥාව ඒ තනත්තා පුහුණු කරගෙන නැහැ. ඉතින් පිළිකුල් නම් මේක පවත්වන්නට බැරි නම් මොකටද ගිහි ජීවිතේ ගිහි බන්ධනයක් ඇති කරගත්තේ කියලා අහුවොත් ඒක දෙන්නම් මොකට මේක කරගත්තද දන්නේ නැහැ. කල්ලාතෝ දන්නවා නම් එහෙම කරගන්නේ නැහැ. එහෙම කියලා දුක් විඳ විඳ පීඩාවෙන් ඒක පවත්වාගෙන යනවා. එතකොට ඒකෙ ලෙහෙන්නටත් බෑ, අතහරින්නටත් බෑ, හැබැයි පවත්වන්නටත් බෑ. ඇයි? අර පිළිකුල්ය, අසුභය, වැඩක් නැතය, ඇලෙන්නට දෙයක් නැතය කියන මේ සංඥාව, මේ අදහස බහුලව වඩලා තියෙනවා. හැබැයි සමබර කරගන්නට තරම් ප්‍රඥාව වඩලා නැහැ. සමබර කරගන්න තරම් සිහිය වඩලා නැහැ. සමවර කරගන්න තරම් එකඟතාවය වඩලා නැහැ. එහෙම වඩලා නැත්නම් ඒතරත්තා රාග ద్వේෂ මෝහාදී උත්සන්න නොවුනත් ඔහුගේ ප්‍රතිපදාවත් අතිශයින් කටුක වෙනවා. අවබෝධය බොහෝ කාලයක් යනවා. ඊළඟට යම් කෙනෙක් මේ සංඥා වඩමින් සද්ධා විරිය සති සමාධි ප්‍රඥාත් බහුලව වඩනවා නම් අන්න ඒතනත්තාට වහවහ අවබෝධය ලබන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ කරුණු සිහියේ පවත්වාගෙන මේ ප්‍රතිපදාව විමුක්තිය සඳහා කෙලෙස් නැසීම සඳහා නිවන් දැකීම සඳහා අපි පුහුණු කරන මේ ප්‍රතිපත්තිය එකම ප්‍රතිපත්තියක් වුණාට ඒ ගිහියාට එක් ආකාරයකින් පැවිද්දාට එක් ආකාරයකින් ප්‍රගුණ කරනෝ ඒ ගිහියන් පැවිද්දන් අතරත් සහ සියලු දෙනාම අතර මේ සමාන ප්‍රතිපදාව පුරන ආකාරය මත විශේෂත්වයන් හතරක් බුදුරජාණන් වහන්සේ දක්වනවා ඒ විශේෂත්වයන් හතර තමයි දුක්ඛ පටිපදා දන්දා විඥා, දුක්ඛ පටිපදා කිප්පා විඥා, සුඛ පටිපදා දන්දා විඥා, සුඛ පටිපදා කිප්පා විඥා. ප්‍රතිපදාව කටුකයි බොහෝ කාලයක් යනවා අවබෝධය ලබන්න. ඒක පළවෙනි එක. දෙවෙනි එක ප්‍රතිපදාව කටුකයි වහා අවබෝධය ලබනවා. තුන්වෙනි එක ප්‍රතිපදාව සැපදායකයි බොහෝ කාලයක් යන අවබෝධය ලබන්න. හතරවෙනි එක ප්‍රතිපදාව සැපදායකයි ඉක්මනින්ම අවබෝධය ලබනවා. මෙහෙම වෙන්නට හේතුව එක්කෝ කෙලස් ධර්ම උත්සන්න වීම, ඉන්ද්‍රිය ධර්ම දුබල වීම. එහෙම නැත්නම් අර කියන ලද අසුභ සංඥා, පටික්කුල සංඥා, අනිච්ච සංඥා ඒ වගේම අනිරත සංඥා සහ මරණ සංඥා කියන මේ සංඥා බහුලව වඩනෝ නමුත් ඉන්ද්‍රිය ධර්ම දුබලයි. ඔය ඇති වෙන වෙනස්කම් මත ඉන්ද්‍රිය ධර්මයන්ගේ ප්‍රබලතාවය මත සහ මේ කෙලෙස් උත්සන්න වීම හෝ මේ සංඥාවන් උත්සන්න වීම කියන කරුණු මත තමයි ඔය ප්‍රතිපදා හතර පුද්ගලයන් අනුව වෙනස් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ සතර ආකාර ප්‍රතිපදාව පිළිබඳව පැහැදිලි කරනවා. ඉතින් තම තමන් ගත කරන ජීවිතයේ තම තමන්ගේ ප්‍රතිපදාව මේන් කුමකටද ඇතුළත් වෙන්නේ? තමන්ට දැනෙනවා නම් තමන් දුක්ඛ ප්‍රතිපදාවයි අසුරු කරන්නේ, දන්දා විඥාවයි අසුරු කරන්නේ කියලා ඇයි තමන්ගේ ප්‍රතිපදාව දුක්ඛ ප්‍රතිපදාවක් වෙලා තියෙන්නේ? රාග ద్వේෂ මෝහාදී උත්සන්න වීම නිසාද එහෙම නැත්නම් මේ අනිත්‍ය සංඥා අසුබ සංඥාදී වඩලා ප්‍රඥාව අඩු කරගෙන තියෙන නිසාද එහෙනම් ප්‍රඥාවයි අනිත්‍ය සංඥාවයි ආදී සමබර කරගෙන කොහොමද වඩන්නේ ඒ වගේම රාග දේශ මොහ ආදී උත්සන්න නම් ඊට සමගාමීව කොහොමද සද්ධා ප්‍රඥාදී වඩන්නේ? අන්න එහෙම Tamanගේ ප්‍රතිපත්තිය සමබර කරගන්නට පුළුවන් නම් අපි ගත කරන ජීවිතයේ විමුක්තිය සඳහා අපි පුරන ප්‍රතිපත්තිය යම් පමණකින් කටුක උනත් බොහෝ කල් ගත නොවි ඉක්මනින් අවබෝධය ලබන්නට අපට පුහුණු කරගන්න පුළුවන්. කෙනෙකුට අවශ්‍ය නම් ඒ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා සුඛ ප්‍රතිපදාවට Tamanගේ මනස නැඹුරු කරගන්නටත් පුළුවන්. ඒකට සෑහෙන කාලයක් Tamanගේ මනස පුරුදු පුහුණු කරන්න ඕන. ඒ නිසා මේ ප්‍රතිපත්තිය අනිවාර්යයෙන්ම තමන් එහිම පැවතිය යුතුයි කියලා නියමයක් නැහැ. තමන්ට ඕන නම් අතරමඟදී තමන් යන ප්‍රතිපදාව හරි නැහැයි කියලා තේරෙනවා නම් මේ හතරෙන් තමන් කැමති එකට මාරු කරගන්න පුළුවන්. මාරු කරගන්න නම් ඒ මාරු වෙන හැටි සහ ඊට තිබිය යුතු සුදුසුකම් හඳුනා ගන්න ඕන. ඒ ටික තමයි අද ධර්ම දේශනාවේදී අපි මේ ආකාරයෙන් පැහැදිලි කරන්න තියෙන්නේ. එහෙනම් මේ කරුණ සිහියේ පවත්වාගෙන සුඛ ප්‍රතිපදාවෙන් වහා අවබෝධය ලබන්නට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 අවසරයි පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු.